සමන්ත චක්කවාලේසු වත්සාගතන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සබ්බ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං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 සෝතස්ස කම්මස්ස විපාකේන බහූනි වස්සානි බහූනි වස්ස සතානි බහූනි වස්ස සහස්සානි බහූනි වස්ස සත සහස්සානි නිරේ පත්තිත්වා තස්සේව කම්මස්ස විපාකාර සීසේනෛර රූපං අත්ථ භාව ප්‍රතිලාභා පටිසංවේදති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පුණත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගැනීමේ අරමුණෙන් ධර්ම ශ්‍රවණය කරන මේ පින්වත් අය නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේදී අපි මේ අය වෙනුවෙන් ඒ ඒ වෙලාවෙන් වෙලාවට විමස විමසා බැලිය යුතු සමහර කෙටි සූත්‍ර ධර්ම වලින් කරන ධර්ම දේශනාවන් සිදු කරන බව දන්නවා. අද දවසේ එවැනි ධර්ම දේශනාවක් තමයි අපි ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. හැබැයි අද දවසේ විශේෂයක් තියෙනවා. එක සූත්‍රයක් නෙවෙයි සූත්‍ර ගණනාවක් පිළිබඳව තියෙන සංයුක්ත නිකායේ තියෙන එක සංයුක්තයකින්ම අපි අද ධර්ම දේශනාව සූදානම් කරගත්තා. මේකට කියන්නේ ලක්ෂණ සංයුක්තය කියලා. සංයුක්ත නිකායේ තියෙන ලක්ෂණ සංයුක්තයේ තියෙන කෙටි සූත්‍ර ගණනාවක් ඒ සූත්‍ර ගණනාව ගණනාවම අපිට අවශ්‍ය ඊ타මාත්ම වටින කාරණා කිහිපයක් තියෙන සංයුක්තයක් ඒක. ඒකට කියනවා ලක්ෂණ සංයුක්තය කියලා. මොකද මම මේක තෝරගන්න හේතුනේ අපි මම මතක් කරලා තිබුණා මේ අතන പ്രേත වස්තු විමාන වස්තු ආදී පිළිබඳව ධර්ම දේශනා කෙරෙනවා කියලා. නමුත් ඒ සඳහා කාලය අපි යොදා ගන්න තුරු එවැනි අරමුණකින් තමයි මේ ලක්ෂණ සංයුක්තයේ තියෙන්නේ. ඒ වගේ බොහෝ දුක් විඳින പ്രേත විශේෂී ඉපදිච්ච සතුන් පිළිබඳව තියෙන විග්‍රහය. කාරණාවත් එක්කම. ඇයි මෙහෙම වුනේ කියලා. බුදුරජාණන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප කියන වේළුවනේ වැඩ ඉන්න කාලේ ගිජ්ජෝගූට පර්වතය ආසන්නයේදී ලක්කන කියන ලක්කන තෙරුන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේත් එක්ක වැඩම කරනවා. මේ මුගලන් මහරහතන් වහන්සේත් එක්ක ලක්කන තෙරුන් වහන්සේ වැඩම කරනකොට එක්තරා තැනකදී මුගලන් මහරහතන් වහන්සේ සිනහ පාල කරනවා. මුගලන් මහ රහතන් වහන්සේ කියලා කියන්නේ බොහෝ ඉර්ධීන් ඇති මහා උත්තමයන් වහන්සේ නමක්. ඒ වෙලාවේ ලක්ෂණතරුන් වහන්සේ මුගලන් මහ රහතන් වහන්සේගෙන් අහනවා ඇයි මේ ස්නා පහල කරේ කියලා. ඊට පස්සේ කියනවා ඇටසැකිලි ප්‍රේතෙක් දැක්කා කියලා. එතකොට ඒක තමයි මේ සූත්‍රය පළවෙනි සූත්‍රයේ ලක්ෂණ සංයුත්තේ තියෙන අට්ඨ සංකල්ප සූත්‍රය. මේ සූත්‍රය තමයි මේ විස්තරේ තියෙන්නේ ලක්කන සංයුත්තේ තියෙන පළවෙනි සූත්‍රය සංයුත්ත නිකාය. එතකොට අටසකිලි ප්‍රේතයෙක් දැක්කාය මේ අටසකිලි ප්‍රේතයාගේ මේ ඉලයට අතරින් ඒ ප්‍රේත විශේෂම කවුද? ප්‍රේත විශේෂම විදුලිහිනියෝ ඒ ඔක්කොම හරනවා පොඩි පොඩි මස් තියෙනවා ඔක්කොම හරනවා. මහා වේදනාවෙන් දුක් විඳ විඳ මේ යනවා දැක්කා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට මේ තෙරුන් වහන්සේලා වැඩම කරාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ මේ පිළිබඳ විමසපුවාම මේ පිළිබඳ කාරණාව ලක්කන තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට සඳහන් කරපුවා මෙහෙම එකක් වුණාය කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා විජයගුරු පර්වතයේදී මෙයට සැකින් ප්‍රේතයව මම දැක්කා. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිබඳ ශ්‍රද්ධාව නැති අත්තු මේක කිව්වට පිළිගන්නේ නැහැ. බොහෝ ඉද්ධි සම්පන්න ශ්‍රාවකයෝ ඉන්නවා. දැන් ශ්‍රාවකයෙකුත් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඉන්න බුද්ධ ශ්‍රාවකයෙක් මේ පිළිබඳව ශාස්ත්‍රයක් සහිතව සඳහන් කරන්න පුළුවන් හින්දා කියනවා මම මේ අටසකල ප්‍රේතය දැක්කාය කියලා. එතන ඉඳලා අටසකල ප්‍රේතය ගැන විතරක් නෙවෙයි පිළිබඳ මේ දිගටම තියෙන සූත්‍රයේ තියෙන පළවෙනි වර්ගයයි දෙවෙනි වර්ගයයි දෙකේම සූත්‍ර 26ක් තියෙනවා. ඒ ඒ සත්‍යයන් පිළිබඳ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. මේ සූත්‍ර 21ම අපි සිතින් කතා කරන්නයි මේ සූදානම් වෙන්නේ අද දවසේ පැය. ඒ සූත්‍ර 21න් තියෙන සත්තු ගැන කියපු ඒවා. ඉතින් මේක පිළිබඳව අපි කොහොමද විශ්වාසය ඇති කරගන්නේ කියන එකයි පළවෙනි කාරණාව. අපිට හිතෙන්නේ හැම වෙලේම අපිට පේන දේ, දැනෙන දේ, මේ ලෝකෙ තේරෙන දේ විතරයි අත්ද කියලා. ඒක හරියම සාධාරණ හිතුවිල්ල. හරි. ආ දැන් තාක්ෂණික විද්‍යාවෙන් ඔප්පු කරලා පෙන්නනවා තුනතෙන්ගේ ශ්‍රවණ සීමාව. නේද? අපිට වැඩිය ඊටාම අඩු ශබ්ද අපිට වැඩිය ගොඩාක් වැඩි ශබ්ද අපේ කන් වලට ඇහෙන්නේ අපේ කනට ඇහෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඊට වැඩිය ශබ්ද වැඩි ශබ්ද තියෙනවා නම් අපේ කනට ඒක ඇහෙන්නේ නැහැ. අඩු ශබ්ද තියෙනවා නම් ඒව ඇහෙන්නේ නැහැ. ඒ මනින ඒකක වලට අනුව එතකොට ඒ සද්දයක් දැන් මෙතන තියෙනවා කියන්නේ අපි දන්නවද? ඒ වගේ සද්දයක් මෙතන තියෙනවා අපි දන්නවද? නැහැ. එහෙනම් අපිට නොඇසෙන ලෝකයක් මේ ලෝකේ තියෙනවද නැද්ද? මේ ලෝකේ අපි ඉන්න ගොඩේම අපිට නොඇසෙන ලෝකයක් තියෙනවා. අපිට වතර වෙච්ච ඉන්ද්‍රියක් තමයි නහය කියන්නේ. ඒකට ගඳ සුවඳ එනවා. අපිට පුළුවන්කම තියනවාද හොරෙක් අපේ ගෙදරට ආපුවාම හොරාගේ මොන හරි ලේන්සුවක් හරි වැටලා ගන්න ඒක ඉඳලා බලලා ඒක ඉර දිගේ යන්න ඉව කියන්නේ මොකද්ද ඉව කියන්නේ සුවඳ හොගඳ නේද දැන් බැල්ල හොරවල්ලන්නේ ඒ ගඳ දිගේ ඉන්නද නැද්ද ඒ ගඳ දිගේ යනවා යාගේ වල්ලගෙන අල්ලගෙන අල්ලගෙන එහෙනම් මේ මොහොතේ අපි මේ ඉන්න තැන අපිට තේරෙන්නේ නැති අපිට දැනෙන්නේ නැති ආග්‍රහණ අපිට ආග්‍රහණය වෙන්නේ නැති ගන්ධයන් තියනවද නැද්ද? එහෙනම් මේ ලෝකේ තියෙන සියලු ගන්ධ මම විඳිනවා කියලා හිතන්නේ. නැහැ. මේ ලෝකේ තියෙන සියලු ශබ්ද මට අහනවා කියලා කියන්නේ. එහෙනම් මේ ලෝකේ තියෙන සියලු දේ මට පේනවා කියලා කියන්නේ. නැහැ. එහෙනම් අපේ ඇහැට ගෝචර වෙන සීමාවක් තියෙනවා. මේ අපිට අපේ ඇහැට ගෝචර වෙන ඒවායින් කොටසක් තමයි ප්‍රමාණ වස්තු කියන්නේ. සමහර ඒවා අපිට ප්‍රේම නැහැ නමුත් ප්‍රමාණ වෙන්න පුළුවන්. මේ කොහොම නමුත් ඒ ඇහැට ගෝචර වෙන්නම නැති වස්තුන් වර්ගයක් තියෙනවා කියලා තාක්ෂණික විද්‍යාවක් කියනවා චතුර්මානයක් තියෙනවා. චතුර්මානයක් නෙවෙයි අද මේ කොට කියනවා මාන 11ක් දක්වාම තියෙනවා කියලා. ඒ ඒ කියන්නේ ඒ ඒ මිනුම් අපිට පේන්නේ අපිට පේන්නේ උස දිග පළල කියන තුන්මානයක් විතරයි. දිගයි දිග පළල කියලා තන අපි ගණකයක් ගත්තට දිගයි පළල කියලා උසක් තියෙනවා. නේද? ඒ අරින්ද අපිට වෙන එක මොකුත් පේන්නේ නැහැ. සතුරු මානයක් පේන්නේ නැහැ. ඉතින් මාන 11ක් තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන තල 31ක් තියෙනවා කියලා. හරිද? එතකොට මේ ලෝකෙම අපි දන්නවා අපේ ආකාශත්‍රාජ භූමට්ටා කියලා කියන භූමාට දෙවිවරුන්ට සිල් දෙනවා. මේ පිළිබඳව අපිට ඕනෑ තරම් හිතන්න පුළුවන් දේවල් ඕන තරම් තියෙනවද නැද්ද? ඕන තරම් තියෙනවා. ඉතින් එතන මේ පරිසරවල හුඟා සමනුස්සයෝ ඉන්නවා. ඒ කියන්නේ අපි ජීවත් වෙන පරිසරවල අමනුෂ්‍යව ඉන්නවා. ඒවට ඕන තරම් සාධක තියෙනවා නේද? සමහර තැන් අපි කියනවා මහා පාළුකම් තියෙනවා. පාරකටට ගියද්දී කොහෙන් ආවද දන්නේ මඤ්ඤක තඹපු ගඳ වෙනවා හැන්දෑවට. ඒ පැත්තේ මඤ්ඤක පැත්ත පලාතක නැහැ. නේද? ඒවා මහා පාළු මුසල ගඳවල අමුතු ගඳවල් තියෙනවා. ඒවට හේතු හොයන්න බෑ ගඳට බලනකොට. ඉතින් මේ මොනවද කියලා එතකොට දැන් හිතා ගන්න පුළුවන්. ඒ සත්තුන්ගෙන් පිට වෙන ඇහැට නොපෙනෙන සත්තුනාට ඒ කට්ටිය සමහර ආග්‍රහණයන් අපේ සීමාව තුළ තිබ්බා. දැනෙන්න දැනෙන්න පුළුවන් අපිට. ඉතින් එහෙනම් ඒ කෙසේ වෙතත් අපිට බුදුරජාණන් වහන්සේ ගැන මහා විශ්වාසයක් තියෙනවා. අපි දැන් මෙච්චර ධර්මයේ කතා කරා. ඒ ධර්මය අපේ ජීවිතේට ගැලපෙනවා. නේද? ජීවිතය අපේ ධර්මයට ගැලපෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේට බොරුවක් කියලා අපි රැවටීමේ අවශ්‍යතාවයක් නැති බව අපි හොඳටම තේරුම් ගන්න ඕනේ. ඒක විශ්වාසයෙන් තේරුම් ගැනීම වටිනාකම තියෙන අපි අපේ සසර ජීවිතය පිළිබඳ දැඩි විනයකට යනවා අපි සංසාර බය ඇති කරගන්න ඕනේ මේ අත්තන් විතරනේ මමත් එහෙමයි අද මේ සූත්‍ර දේශනාවල අන්තිමට තියෙන්නේ භික්ෂුන් වහන්සේ ගැන භික්ෂුණීන් වහන්සේ ගැන සික්කමානාව ගැන සාමණේරයා ගැන සාමණේරිය ගැන ඒකට මොකද වෙන්නේ කියලා තමන්ගේ පිළිවෙත් හරියට පිළිවෙත් නැත්තම් කොහොමද මේ කමක් නැහැ ලක්ෂණ සංයුක්තයේ තියෙන මේ පළවෙනි සූත්‍රය අට්ටි සංකලික සූත්‍රය කියන්නේ රජගහනුවර හිටියා කියන බුදුරජාණන් වහන්සේ මේ අටසකිලි ප්‍රේතයාගේ නිධාන කතාව කියනවා. රජගහනුවරෙම හිටියා කියනවා. දැන් රජගහනුවර ගිජ්ජුගුඩ පර්වතයේ තමයි මේ සතා ඉන්නේ. එයා හරියට දුක් විඳින සතෙක්. රජගහනුවර හිටියා කියනවා. හරක් මරලා ඒ නලියන මස් කට දක්වා සහින ගෝඝාතකේ හරිද හරකා මරලා මරපු ගමන් අර නළු වෙන අර ගැහෙන මස මේ පන පිටින්ම හැම ගහලා කට දක්වාම සහලා අර කට්ටෙන් මස් අයින් කරන රෝගාපිතේ. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මෙයා මේ වගේ අටසැකිලි ප්‍රේතෙක් කියලා ඉපදීම නෙවෙයි. ඊට ඉස්සෙල්ලා තියෙනවා පින්නත් මේ සෝතස්ස කම්මස්ස විහාරේන බහූනිවස්ථානි. මේ කර්මය හින්දා බොහෝ වත්ත ගානක්. බහූනි සතසහස්සාමි අන්තිමට එන්න බහූනි වස්තාමි බහූනි වස්තසහස්සානි බහූනි වස්ත සතසහස්සානි අවුරුදු දහස් ගාණක් දසදහස් ගාණක් නිරයේ පැහිලා තමයි මේ අත්බව ලබාගන්නේ මේ ලැබෙන අත්බව අන්න අර වගේ එකක් නිරයේ පැහිලා මෙතන ඉඳලා මම ඒක ආයෙ මතක් කරන්නේ ඒ සූත්‍ර 21 ේම තියෙන අන්න එහෙමයි නිරයේ පැහිලා තමයි මේ ලැබිලා තියෙන විපාක සහිත දේ ලැබෙන්නේ. එතකොට මේ අටසැකිලි ප්‍රේතය අහසේ පියාඹාගෙන යනවා. අහසේ පායලා යනවා. යනකොට ඒ പ്രേත විශේෂයෙන් ඉන්න ගිජුලියනියෝ പ്രേත විශේෂයෙන් ඉන්න කවුද ඇවිල්ලා අර ඇටසැකිලි වහවහ ඉතුරු වෙලා තියෙන මස් අදිනවා අහකට. ඉතින් මෙයා කෑ ගහනවා විලාප කියනවා මෙයාට බේරෙන්න තැනක් නැහැ. යන්න තැනක් නැහැ. ඒ තමයි අර හරක් මරලා ඒ මරපු හරකුන්ගේ ඇඟේ මස් ගලවපු මස් ගලවපු මිනිස්සෙකුට වෙච්ච විපාකය. ඉතින් අපි පරිස්සම් වෙන්න වෙයි නේද? මම හිතන්නේ ඕනද? හරක් මරන්න අනුබලවත් දෙන්නේ නැතුව පරිස්සම් වෙන්න වෙයි. ඕකද කියනවා. මොකද අපි නෙවෙයි ලෝකේ නේද? මහා බෝසත්යන් වහන්සේ විදිහට තුන් ලෝකයක් අවබෝධ කරගත්තේ තුන් ලෝකයේ ඔන්න එක තැනක සඳහන් කරන අතරමං හන්දියක ඉන්න අතරමං හන්දියක තියෙන ඉහළ මාලයක ඉන්න කෙනෙකුට මේ මෙයා කොහෙන්ද එන්නේ මෙයා කොහෙන්ද කොහරද යන්නේ අරයා කොහාද කොහෙන්ද ආවේ අරයා කොහරද ගියේ ආන්ගේ වගේ දකින්නවා වගේ අපිට මේ වැහිලා තියෙන එකක් තියෙනවා දැන් අපේ අම්මා නැති වුණා තාත්තා නැති වුණා ආච්චි නැති වුණා සීයා නැති වුණා කියලා අපි දන්නවනේ එහෙම නැති වෙච්චා ඉන්නවනේ පවුල් වල කොහෙද ගියේ කියලා දන්නවද ඉතින් අපිට වැහිච්ච දේවල් වගේක් තියෙනවා මේ ලෝකේ මොකද උනේ යාට නෑ ගියේ නම් කනත්තට නම් ගියා කියලා දන්නවා ශරීර කැලල ඉතින් ඊට පස්සේ මොකද උනේ එයාලා අපේ පවුලක ළමයෙක් උපදිනවා. මෙයා මේ මහ පොල්ලත්තක් තිබ්බ එක්කෙනෙක් නැත්නම් මෙයා ධාන වාහන තිබ්බ එක්කෙනෙක් නැත්නම් මෙයා මෙහෙන් ආපු කෙනෙක් මෙහෙන් ආපු කෙනෙක් කියලා දන්නවද? නෑ අපිට වැහිච්ච දේවල් ගොඩාක් අඩුව ගන්න. ඒකට පැත්තක දාන්නකෝ මේ මං ගැනවත් මං කොහේ හිතාවාදෝ කියලාවත් අපි දන්නේ නෑ. ඉතින් එහෙනම් ඒ නොදන්න දේවල් දැනගත්ත බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ තියෙන ඇත්ත తත්ත්වය මෙන්න මෙහෙමයි කියලා දේශනා කරා. ඉතින් ඒකෙන්ද අපි මේවට උඩගෙඩි දීමවක්වත් කෝකටත් පරිස්සමෙන් ඉන්න එක හොඳයි නේද? බොහෝ අය හින්දා මේ හරක් මරන්න සිද්ධ වෙනවා. ඔව්. ඇයි දන්නේ මිනිස්සු හරක් මරන්නේ? අද රට ලංකාවේ ඉන්න අය පණ පිටින් ඒ තැන්වල හරීම ඛේදනීයයි. අපේ යෝ චූටි පැටව හම්බෙන්න ඉන්න අම්මලා. පැටව හම්බෙන්න ඉන්න අම්මලා මේ එක තැනකදී එක දවසක මම දන්න විදිහට මරන්න ඇවිල්ලා තියෙනවා එළදෙන්න පැටිය හම්බෙනවා. එදා දවසේ මරන්න නියමිත වෙලා ඉන්න එළදෙන්න පැටිය හම්බෙනවා. දෙන්නම ඉවරයිද? ඒ බේර ගන්න ගිය කෙනෙක් බේරගෙන තිබුණා දෙන්නාම. එයාලා ලොකු ගාණක් වෙනවා බේර ගන්න ගියාම එහෙම. හරි මේ ඒ අනුකම්පාව ඇති වුණා කියලා දැනගත්තාම ලොකු ගාණක් කියලා. ඉතින් මේ මිනිස්සු ඇයි මරන්නේ කියන එක අපි කල්පනා කරොත් ගෙදර වල යන්න වෙන්නේ නැද්ද? නිකන් මරලා මරලා වල්ලලා දාන්න වෙන්නේ නැද්ද? කාරණාව පැහැදිලි නේද? ඇයි මරන්නේ? අනින්ද නේද? එහෙනම් අරමුණු කරන මරද්දී කාවද අරමුණු කරන්නේ? පාරිභෝගිකයව. මස් පිණිස හැම සතෙක්ම මරද්දී පාරිභෝගිකයව අරමුණු කරනවා. එහෙනම් මම සල්ලි දීලා මාංශය ගැනීම මම මේ කියන්නේ ශික්ෂාවක් සමාදන් වෙන්න කියලා වත්තත් මේක වැරදි කියන එකනේ අපි අපි මම කියන්නේ එකම දෙයයි අපි කෝකටත් ප්‍රවේසන් සහගත පැත්තේ ඉන්න එක ලාභද නැද්ද? මේකට හරියට තර්ක කරනවා කට්ටිය. හරි? තර්ක කරනවා මෙන්න මෙහෙම ඔය එහෙම කොහොමද බුදුහාමුදුරුවෝ කියලා නැහැ කියලා. කොහොමද කියලා නැහැ මේ මේ සල්ලි දීලා මස් ගන්න එපා කියලා කියලා නැහැ. නේද? නමුත් ප්‍රාණඝාතය අනුබල දෙන්න එපා කියලා කියලා තියෙනවා. ඒක දැන් සටහා තියෙනවා අපිට ප්‍රාණඝාතය අනුබල දෙන්න එපා කියලා කියලා තියෙනවා. ඊට අවංකව සත්‍යවාදීව අපි විමසලා බැලුවොත් මාත්‍රයක් හරි මට සල්ලි දීලා මාංශ අරගැනීමට වැඩිය කෝකටත් අරගන්න නැතුව ඉන්නව හොඳද නැද්ද? කෝකටත් මං කියන්නේ. ඒක දෙකක් තියෙනනේ. ඒ දෙකම හා දෙකම හරි හා හරි කියමුනේ. හරි කිව්වට මම නිකන් අවංකව, ඊතා අවංකව, ඊතා සත්‍යවාදීව මගේ సంతාණයෙන් අහලා බලුවොත් මාව අරමුණු කරගෙන සතා මරනවා කියලා අපිට ඕනනම් ගන්න බෑ. නේද? අතු මරන්න යන කෙනා මස් තල්ලි දීලා මස් ගන්න කෙනාව අරමුණු කරගන්නේ මින් අරමුණු කරගන්න මින් යන්නේ කියලා ගන්න බෑද? සතර සුවපත් භාවය ප්‍රාර්ථනා කරගෙන ඉන්න අපි කෝකට පරිස්සම් වෙන්නේ හොඳ නැද්ද? කරුණ යනකොට තනියම ලොකු වලකට මොකද කරන්න වෙන්නේ? තනියම ඒකට මුණ දෙන්න වෙනව නේද? ආන් ඒ වගේ වෙලාවක අපි හිතමු කරුවලේ වලකට වැටෙනවා කවුරුත් දන්නේ නැහැ මට කෑ ගහන්නත් බෑ දැන් වලකට වැටුණාට පස්සේ ඒ වගේ මානසිකත්වයක් හිතා ගන්නකො දවාලකාර ගමනේ මාව වලක වැටෙනවා දැන් දැන් ඊපෙත මම දැක්කා එක දරුවෙක් මැරෙනවා කාර් එකක් ඇතුළට ගිහිලා පාර ආයෙන තිබ්බ දොර වහ ගන්නවා ඊට පාර ගැතුණු ලොක් වෙනවා තව පහක් විතර වාහනේ රත් වෙනවා මහපාරේ මේ දැන් මැරෙනවා එකක් ඉතින් එහෙම එහෙම තත්යකට එහෙම උනාට පස්සේ දැන් කියන්නත් බෑ දුරකථනෙකුත් නැහැ. මම කාටවත් කියන්නත් බෑ මම මේ අමාරු වෙනවා කියලා. මොකද වෙන්නේ? හරි අසමනවා නේද? ඔයගේ සත්‍යයක් කියලා ඉපදුනොත් මොකද වෙන්නේ? කාට හරි කියන්නද? පිරිසන් සත්‍යයක් කියලා ඉපදුනොත් කාට හරි කියන්නද? එතන කෝකට පරිස්සම් වෙන්නේ හොඳ නැහැ. කෝකටත් අවදානම භයානකයිනේ. නේද? අවදානම භයානකයි. කෝකටත් පරිස්සම් වෙන එක හොඳයි. ඔය තීරණයක් ගන්න බැරි තැනක් එතන. තීරණයක් ගන්න බැරි වෙනකොට මොකක්ද තීරණයක් ගන්න බෑ අපිට මේක පිළිබඳ මූලාශ්‍ර හොයාගන්න බෑ. කෙලින්ම කියලා නෑ. කෙලින්ම කියලා නැතුණාට අපිට සං නුවණින් විමසලා බලනකොට වෙනත් කියපු කාරණා වලින් මේක ගලප ගන්න මේක ගලප ගන්න පුළුවන් බෑද? මං වෙනුවෙන් මරපු මාංශය ගැන සැකනම් කන්න එපා කියනවා. සැකයි කියන්නේ තර්කයට අහු වෙනවා කියන්නේ. නේද? දැන් සල්ලි දෙලා ගන්න මාංශය ගැන සැකයක් තියෙන්න පුළුවන් බෑද? දැන් අපි තර්ක කරලා ඔප්පු කරමු නෑ නෑ සැකයක් නෑ කම කියලා ප්‍රශ්නයක් නෑ කම කාපු දේ ඉවරයි එතන ඒක කෝකට පරිස්සම් වෙන්න කියලා කියන්නේ මේ සසර හරීම භයානකයි සසර හරීම භයානකයි වැරදුනොත් වැරදුනාමයි කෝකටත් පරිස්සමෙන් ජීවත් වෙන එක හොඳයි කියලා මම ඕනෑ දෙයක් කරගන්න කියලා මේ අවවාදය දෙනවා කෝකටත් පරිස්සමෙන් නේද මොන වුණත් මට කමක් නෑ නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට කැමති තීරණයක් ගන්න නමුත් අපේ සංසාර ජීවිතය පරිස්සම් කරගන්න අපේ කියලා මම කියන්නේ මොකද සතර හරීම භයානක වින්දා කෝකටත් පරිස්සමෙන් ඉන්න නේද ලැබිච්ච ජීවිතේ මේ පැත්තෙන් අරන් මේ පැත්තෙන් අරන් දාන ගොඩාක් දේවල් තියෙනවා නේද ඒ පැත්තෙන් අරගෙන මේ පැත්තෙන් දානවා කියලා කියන්නේ ආහාරයත් ඒ වගේ නේද මුවෙන් අරගෙන ශරීරයෙන් පිට කරන එකක් ඒක නේද කණෙන් අහලා ඒ අහිච්ච සද්ද එතන ඉවරයි ඇහැට පේන දේ එතනම ඉවරයි. ගන්න දේ එතනම ඉවර වෙන බොහෝ දේවල් එක්ක අපි ඉන්නේ. අපිට මොකක්වත් තියාගන්න පුළුවන් කමක් නැත්තේ. නෑ. මේ ලෝකෙ නවත්ත ගන්න, පවත්ත ගන්න බැරුව ඉන්න අපි කොහොමද පරිස්සම් වෙලා ජීවත් වෙමු? වැරදුනොත් බේරගන්න කිසිම කෙනෙක් කිසිම කෙනෙක් නෑ. වැරදුනොත් බේරගන්න කිසිම කෙනෙක් නෑ. හොඳයි. ඊළඟට බුදුරජාන් වහන්සේ ඊළඟට දේශනා කරනවා ඒ සූත්‍රය තියෙන මාංශපේශී සූත්‍රය කියලා. අර වගේ ඇටසැකිල්ලක් නෙමෙයි මේක මස් කෑල්ලක් විතරයි. මස් ගුලියක් යනවා. ඒ සතාගේ හැඩේ මස් කුලියක්. මේ මස් කුලිය හැම වෙලේම අර වගේ සත්තු ඇවිල්ලා අදිනවා. හරිද? ඉතින් මේ සත්තු ඇවිල්ලා අදිනවා, කොටනවා, මේ මෙයාට හරි වේදනාවක් තියෙනවා, මෙයා කෑ ගහනවා. එයාගේ ශරීරයේ හැඩේ මස් කුලියක් වගේ ඒ කෑ ගැහුවට එයා බේරගන්න කවුරක්වත් කවුරක්වත් කොහොමද නැහැ විද්‍යුත් පර්වතේ. මේකට හේතුව හරක් මරපු මිනිසෙක් අර මස් වලින් අයින් කරපෙච්ච නෙවෙයි මරපු මිනිසෙක් පිළිබඳවයි. ඊළඟට පුංචි මස් පිටක් එහාට මෙහාට යනවා. ඒක පිටිපස්සේ සත්තු පන්නනවා. ඒ මස් පිටක් කෑ ගහනවා ලොකු විලාප තියෙනවා. නමුත් බේරගන්න කවුරුවක්වත් නැහැ. ඒ තමයි රජගහ නුවර හිටපු ලිහිණිය මරපු මිනිස්සේ. හරිද? ඒ මනුස්සයාට ලැබිච්ච මාංශ පින්බ කියලා මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඒ මනුස්සයාට ලැබිච්ච දඬුවම තමයි සතර බොහෝ අපායේ බොහෝ අපායේ විඳවලා විඳවලා විඳවලා අවුරුදු දසදහස් ගාණක් අන්තිමට මෙහි මෙහි හම්බෙන්නේ අර වගේ പ്രേත විශේෂක ජීවිතයක් මස් කුංචි මස් කිලක් විදිහට ඊළඟට මිච්ඡවි සූත්‍රය අම නැති ශරීරයක් තියෙන එකනේ. එයා එයා රජගහ නුවර හිටපු බැටළුවෝ මරලා හැම ගහපු මිනිස්සෙක්. බැටළුවෝ මරලා හැම ගහපු මිනිස්සෙක්. ඉතින් එයාට එයාට හම් වෙන්නේ හැමක් නැති ශරීරයක්. ඒ ශරීරයේ පිටිපස්සේ මොකද කරන්නේ? අර සත්තු පන්න පන්න පන්න පන්න බොහෝ බොහෝ දුක් විඳිනවා. නමුත් බේරගන්න කිසිම කෙනෙක් නැහැ. ඊළඟට අසුපත් වගේ ලොම් තියෙන මිනිස්සෙක් ඉන්නවා. සතෙක් ඉන්නවා. මේ ලොම් නිකන් තියන්නේ ඒවා ඒ ශරීරයෙන් විසි වෙලා උඩට යනවා. උඩට කියන්නේ අහකට විසි වෙනවා. අහකට විසි වෙලා අර කාණ්ඩමකට යකඩ ඇදෙනවා වගේ අර මොකක් හරි අර අපිටම දැන් යකඩයක් ඒ කාණ්ඩමකට කාණ්ඩමක අරගෙන අපි යකඩ කෑවිලා තියෙන එකක් හයියෙන් හෙල්ලුවොත් එහෙම ඒ යකඩ කෑලි විසිරුණාට ආපහු ඒක හදා ගන්නවනේ. අන්න ඒ වගේ එයාගේ ශරීරයේ අසුපත් වගේ තියෙන ලොම් අහකට විසි වෙලා ආපහු ඒ ශරීරයටම වදිනවා. හරිද? ඒක පොඩි පොඩි අසුපත් වගේ. ඉතින් මේ තමයි ඌරෝ මරපු මිනිස්සේ. ඌරෝ මරපු මිනිස්සෙකුට වෙච්ච දේ හැම වෙලේම අර කඩු වගේ තියෙන මේ රෝඹුවන් ගැලවිලා ආයතරයක් ආයතරය එයාගේම ශරීරේ වදිනවා. ඒක තමයි අසි අසිලෝම කියන සූත්‍ර ධර්මයේ සඳහන් වෙන්නේ. ඊළඟට සත්තිලෝම කියලා කියන්නේ සත් එක එක සත් සත් කියන්නේ උල් ආයුධ වගේ තියෙන ලොම් තියෙන මිනිස්සෙක්. එයා එයා රජගහනුවර හිටියේ මුවමරු මිනිස්සෙක්. හරිද? ඒ වගේම ඊළඟ සූත්‍රයේ තියෙන්නේ අසුලෝම කියලා එයා රජගහ නුවර හිටපු වැඩකේ. හරිද උල්. එයාගේ රෝමුවන් තියෙන්නේ උල් වගේ. ඉතින් මේ වගේ මේ සත්ත්ව ඝාතනය සහ සත්ත්ව ඝාතනයට අනුබල දීම කියන ඒවායින් අපිට දැන් සත්ත්ව ඝාතනය නිකරුවොත් ඒ අනුබල දීම් වලින් ඒ සමහරත්ෝ මුවමස්කණ්ඩ කැමති සමහරත්ෝ උරුමස්කණ්ඩ කැමති සමහරත්ෝ හරක්මස්කණ්ඩ කැමති සමහර අය දඩමස් කන්න කැමති නේද? ඉතින් මේ අපි දන්නා ඉන්නවා ගම්පලාත් වලට යනකොට පණිවිඩය යවලම යන්නේ අර දඩමස් ටිකක් හොයලා තියන්න කියලා. ඒ ආයෙ මෙම්මයි මිනිස්සු ගිහලා මරන්නේ ආයෙ කිසි කතාවක් නැහැ. ඒ පැත්තේ ඉන්න සමහර අයත් ගිහලා මරන්නේ ඉතින් අහිංසක සත්තු හරියට නේද? ඉත්තාවෙක් පෙන්වන්න බෑ සමහර අයත්න්ට. හ්ම්. පාරක දැක්කොත් ඉද්දෙක් නේද? අහිංසක සතෙක් බොහොම පරිස්සමෙන් නේද මොනවා කරන්නේ රෑ 30 වැස්ස වෙලාවල් වලට උන් කොතරනම් පාපයක්ද කරගන්නේ එක දවසක් වැවක් වාන් දාලා වැව වාන් දාපුවාම ඉතින් අර ඒ වැවන් දාපු වැව දිගේ මාළු වෙනවා නේද මහරෑ 1යි 2යි අපි හරින් ගියා මේ බණක් ඉවරලා යද්දි රෑක පොහොරුරු අරගෙන ඇවිල්ලා එකතු කරනවා ලොකු සම්පතක් පෑදිලා යාළුවා හරි මොන තරම්නම් පව් කරගන්නවද මොන තරම්නම් විපාක විඳින්න වෙනවද නේද මොන තරම්නම් විපාක විඳින්න වෙනවද මේ මනුස්ස ලෝකයට ඇවිල්ලා අපායේ දොරටුව අපායේ යන ක්‍රමවේදය සකස් කරගන්නවා පිළිබඳව අමාරුවෙන් මනුස්ස ලෝකයට ආවට පස්සේ ඔකම අමතක වෙලා මොකක් කට්ටිය ඒක බොහෝම පරිස්සම් වෙන්න ඕනේ ඊළඟට තියෙන්නේ සුචිලෝම කියන ඒ වදකයෙක් සුචිලෝම කියලා කියන්නේ ඉන්දි කටු වගේ තියෙන මේ ලොම් තියෙන ඒ සත්ව ඝාතන කරපු කෙනෙක් ඒකට ඇති වෙච්ච පැත්තයන්. ඊළඟට තියෙනවා ඔන්න තවත් දෙවන සුචිලෝම සූත්‍රය කියලා එකක් තියෙනවා. ඒකේ අර මෙතර වෙලා කියපු ඔක්කොම ඒ ලොම්ගස් අහකට විසිරලා ඇඟට මාය යන්නේවා කියලා කිව්වනේ මම. නේද? සුචිලෝම ප්‍රේතය කියලා කියන්නේ දැන් දෙවනි සජිදෝම සූත්‍රයේ තියෙන්නේ එහෙම නෙවෙයි ඉදිකට වගේ තියෙන මේ ලොම් ගස් අහකට විසෙලා ඇහැට ඇහැට ඇතුල් වෙලා කටෙන් පිට වෙනවා ආපහු කටෙන් පිට වෙන ඒවා බෙල්ලෙන් ඇතුල් වෙලා පපුවෙන් පිට වෙනවා හරිද ඇනිලා ආයෙ එළියට එනවා ඒවා හරිද ඒ වගේ මේ හැම තැනින්ම ශරීරයට ඇතුල් වෙලා තව තැනකින් එළියට එනවා ඉතින් ඒ ඒ වගේ දුක් විඳින ස්වභාවයේ සකස් වෙච්ච ශරීරයක් තියෙන පුරුතෙක් ඉන්නවා. මෙයා නම් හරි බහනගයි. හරි කවුද දන්නවද? පජගහනුවර හිටපු කේලම් කියපු මිනිස්සේ. ඔන්න වැඩි. මෙතර වෙලා සත්‍යඝාතන ගැන තිබ්බේ මේ සතාගේ ගැන බුදුරජාණන් වහන්සේ අතීතේ වල බලනකොට එයා දිගටම දිගටම කේලම් කියලා බිඳවපු අය. අද බලන්න අද කොච්චර පෙස්සක් නේද? අපේ මිනිස්සු කාට හරි හොදක් කරනවා දැක්කොත් හ්ම් පුදුම ආදරයක් රටේ තියෙන්නේ. රටේ දෙයක් කව කවුරු හරි මොනවා හරි යහපතකට පාවිච්චි කරනවා හරි මොනවා හරි කරනකො පෙස්සන් කියනවා අපේ අම්මේ නේද නේද පෙස්සන් දැන් ඉස්සර නම් නේද මම දන්න එක මහත්තයෙක් හිටියා එයා කියනවා අපේ සීයේ හිටියා. අප්පු මම ඉස්සර ඉස්කෝලේ ආපුවාම ඒ පැත්තවත් යන්නේ මාව අල්ල ගන්නවා. මොකටද? නැත්තම් ලියන්න. හරි. දැන් යන්තම් අර පරිගණ කරගෙන තියෙන හින්දා කට්ටියට වෙන කාවත් අල්ලගන්න වෙන්නේ නැහැ පෙස්සන් ලියන්න. කොහොම නමුත් පෙස්සන් කියන්නේ කේලම්. නේද? හොරෙන් ලියනවා නිර්නාමික ලිපි. හ්ම්. මේ වගේ බොහෝ දේවල් දැන් තියෙන මාධ්‍ය භාවිතා කරලා අන් අයව බිඳවන්න අන් අයට මඩ ප්‍රහාර එල්ලකරන ඉතාමත්ම හීන දීන තුච්ච ආකාරයට කටයුතු කරන පිරිස් ඉන්නවා. ඒක ඇත්තටම මොකුත් ඉලක්ක නැහැ. සමහර මාධ්‍යවේදීන් පවා ඉන්නවා. දෙන්න දෙන්න බිඳවලා ඒ රස ප්‍රවෘත්තිය සමාජගත කරලා තමන්ගේ ආයතනයට මේ ලාභයක් ලබා ගැනීම සඳහා රට සම්මා මහා මාධ්‍යවේදීන් කියන ඉතාම හොඳයි ඉන්න අතරවාරේ සමහර ඇත්ත ඇත්තෝ රටේ මේ දෙනී සිටින නම් මහා මේ ගැලුම්කාරය විදිහට. නමුත් යන කාරණාව යාළගේ ආයතනය විතරයි. ගොඩාක් වැඩිපුර අපි දකින වැඩිපුර මාධ්‍යයන් රටට ආදරේ තියෙන ඒවා නෙවෙයි. ඒක වැඩිපුර කරන්නේ කරන්නේ මොනවා හරි ප්‍රශ්නයක් අවුස්සන් දෙහා පැත්තෙන් කියපු එක මෙහා පැත්තෙන් කියපු එක දෙක එකට එකතු කරලා දානවා. දැන් අපි උනත් මේ කියන සමහර වචනයක් දැන් මම දැකලා තියෙන සමහර වෙලාවට අපි මොනවා හරි මේ බලකදි කියන පුංචි කෑල්ලක් ගලව ගන්නවා මේකේ. මේකට ගැළපෙන්නේ නැති විදිහට තවත් ස්වාමීන් වහන්සේ නමක් කියපු ගැළපෙන්නේ නැති විදිහට මොනවා හරි කියමු තව එකක් ගලව ගන්නවා එතන. හරිද මේ දෙක එකට දානවා. හරිද? ඒ වගේ මේ කට්ටියට තමන්ගේ ඍජු ප්‍රචාරය තමන්ගේ ඍජුභාවිතය නැතුව අන් අය මුදවීමේ ලොකු ව්‍යාපාර හරියට තියෙනවා. ඉතාමත්ම හීන දීන ආකාරයට ස්වාමීන් වහන්සේලාට මඩ ප්‍රහාර එල්ල කරනවා. සමහර ඇත්තටම හොඳ අයට මඩ ප්‍රහාර එල්ල කරනවා. කිසිම කාරණාවක් නැතුව ඒ කරන වැඩවල ප්‍රතිඵලය අන්තිමට නේද සුචිලෝම සුචිලෝම ප්‍රේත වේලා ඉපදිලා අනන්ත දුක් විඳින නැති තැන් තැන් වල මේ අතරම පේන්න තිබ්බනම් අපේ ස්වභාව ධර්ම එකත් එක්ක ගොඩක් හොඳයි නේද අර මොනවා කරන්නේ අපිට ගෝචර වෙලා තියෙන මේ ජීවිතයට ඒ වගේ වෙන්නේ නැහැ. ඒකින්ද කේලම් කියන ඒවා නිවෙස් වල අය බිඳවන්න හරි. ගම් වල අය බිඳවන්න හරි. දෙන්නේ දෙන්නේගේ සමගිය නැති වෙන විදිහට ඔය මේ කට නේද නිකන් තියෙන කටනේ මේකට තරම් අමාරුවක් නැහැ ටකට් ටකට් ටකට් ටකට් කාලා එළියට දාන වචනය නේද මේකෙන් හැම වෙලේම පරිස්සමෙන් ඉන්න කියලා මම කියන්නේ හ්ම් දුක් විඳින්න ගත්තට පස්සේ කෑ ගැහුවට ඇඬුවට වැළපුණාට විලාප තිබ්බට කවුරුවක්වත් නෑ අපි බේරගන්න. මං ආයෙ කියන අර කරවලේ ඝන කරවලේ මහ වලකට වැටුණොත් තනියම ගොඩ එන්න බෑ. නේද? අපි විතරයි දන්නේ මුළු ලෝකෙම දන්නේ නැහැ කියලා හිතන්නකෝ. ලෝකෙම දන්නේ නැතුව අපි කොහේ හරි තැනකට හිර වුණා. ඒ දැන් අර බිල්ඩින් කඩාවැටෙච්ච වෙලාවට සමහර අය හිර වුණා. ඒ තියෙන දුරකටනේ සල්ලි දෙනකන් කතා කරා හිතෙනවා. ඊට පස්සේ දන්නේ නැහැ. කොහෙද ඉන්නේ මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ. ඉතින් අන්න ඒක හින්දා අපි හැම වෙලේම බලන්න ඕන හැංගීම තියාගන්න. මාව දඬුවමත් එක්ක තනි වෙනවා. මගේ අතින් අල්ලගන්න කවුරුවත් නැහැ. මේ දුක බෙදාගන්න කවුරුවත්වත් නැහැ එතකොට. කියන්න කවුරුවත්වත් නැහැ. හරිද? අන්තිමට මම කරපු දේවල් එක සත්‍ය තනියම හිර වෙච්ච තැනක, තනි වෙච්ච තැනක ගැඹුරු දුකක් පිළිඳ වෙනවා තනියම. දැන් වගේ කතා බහ කරලා දුක් බෙදා ගන්න අසනීප වුණා අනේ මාව බලන් දෙන්නකෝ මේ මේ ටික හදලා දෙන්නකෝ අහවලා අහවල් අයිතිවාසිකම් අරවා මෙවුවා ඕව මොකක්වත් නැහැ. ඒක තනියම දුක් විඳින්න වෙන සසර ජීවිතයේ සකස් වෙන්න ඉඩ තියෙනවා පරිස්සම් වෙන්න. අපි බොහෝම දේවල් සහල්ලුවට ගන්නවා. ඒක ඔක්කොටම නෙවෙයි මේ බණ මටයි බණ. වැඩියෙන්ම පරිස්සම් වෙන්න ඕන කවුද? මම මම එයි මේ අතන හම්බ කරගෙන කනවා මං මේ දැන් උදේ දාන ගෙනත් දීලා වැඳලා යනවා. දවල් දාන දැන් ආන් ලෑස්ති කරන් බලාගෙන ඉන්නවා. නේද? හ්ම්. එතකොට මේ චීවරේ ඉඳන් මේ අතේ තියෙන පවන්නත් වෙන ශ්‍රද්ධාවෙන් පූජා කරන දේවල් ඉතින් පරිස්සමෙන් ඉන්න වෙයි. අපි කවුරුත් පරිස්සම් වෙමු මේ සසර සසර හරිම භයානකයි. අපි ඔරේ සහල් වලට මට නම් වෙන එකක් නැහැ මට නම් වෙන එකක් නැහැ කියලා ඉඳී මට නම් වෙන එකක් නැහැ කියලා හිතයි මුත් යම් හේකින් ඔච්චරවත් ආපහු ගොඩ එමු කියන එක බොහොම බොහොම අපහසු කාරණාවක්. ඊළඟ ගණන් කියන්නත් මොකද වගේ. කුම්බණ්ඩ සූත්‍රය. හරිද? කුම්බණ්ඩ සූත්‍රය කියන්නේ අණ්ඩයක්. අණ්ඩ කෝෂයක් තියෙනවා ඒ සතාට කලගෙඩිය කුම්බ කියන්නේ කලයට. කුම්භ අණ්ඩයක් තියෙන සතෙක්. මෙයා මේක උස්සගෙන යන්න ඕනේ යම් තැන. උස්සගෙන යන්නේ. හරිද? උස්සගෙන යන්න ඕනේ. ඒ මදිවට ඒකටත් ඇවිල්ලා අර විදුලිහිනියෝ අර කවුද ඇවිල්ලා කොටනවා හැම වෙලෙම. ලොකු දුකක් වෙනවා. ඉඳ ගන්න ඕනේ ඒ කුඩින් ඉඳ ගන්න වෙනවා. හරිද? ලොකු දුකක් වෙනවා. මේ ඒ තරම්ම ඊ타ත්ම ඊ타ත්ම කූර කටුක දුක් ඒවා. හැබැයි ඊට කලින් අපායේ අවුරුදු 10000ක් ගණන් විඳලා ඉඳලා ඇවිල්ලා මේ ඉඳින්නේ. අපේ පින්නන්නේ දන්න දන්න අයට මේ පණිවිඩය දෙන්න. හරි අපි හරි හම්බ කරගෙන ජීවත් වෙමු. අපිට පුළුවන් විදිහට පාරේ බහලා හිනා ගාවක් තමයි නැති දෙයක් ඉල්ලගෙන ගාවක් තමයි. ඒ විදිහට දුක බොහෝම අඩුයි. කායෙන් හරි යමක් ඉල්ලගෙන හරිද? බඩගින්නේ වේලි වේලි ජීවත් වෙන එක ඒ දුක ගොඩාක් අඩුයි අර වගේ දුක්ඛිත තත්යකට වැඩිය. මේ කවුද කාටද දන්නවද මේක වෙලා තියෙන්නේ? රජගහනුවර ඉඳලා තියෙනවා ඒක ඇමතිවරයෙක්. මේ ඇමතිවරයා සමහර දේවල් පිළිබඳ විනිශ්චය දෙන ඇමතිවරයෙක්. ඒ කියන්නේ ඔයා මේක කරන්න, ඔයා මේක කරන්න, ඔයාගේ කොටස මේක, ඔයා මේ කරලා තියෙන දේ වැරදි කියලා අන්න ඒ නොයේකුත් විනිශ්චය දෙන නිලධාරියෙක්. ඒ කියන්නේ ඇමති කෙනෙක් කියලා තමයි සඳහන් කරන්නේ නිලධාරියෙක්. රජයේ නිලධාරියෙක් කෙනෙක්. ආන් ඒ අල්ලස් පැත්ත කෙනෙක්. අල්ලත් අරගෙන ඒ තමන්ගේ විනිශ්චය පක්ෂපාතී කරලා අද හිතලා බලන්න පොලිස් නිලධාරියෙක් කියලා. අන්න එයාත් මෙතෙන්ටයි යමු වෙන්නේ එතකොට එහෙමනම්. එයා එයා මොකද්ද විනිශ්චය දෙන නිලධාරියෙක්. නේද? ඒතකොට රටේ තියෙන නීතියට අනුව විනිශ්චය දෙන නිලධාරියා අල්ලස් අරගෙන ඒ විනිශ්චය වෙනස් කරපු එකේ පාපයට එයා කුම්භාණ්ඩය කියලා උපදිනවා. අහලා තියෙන කුම්භාණ්ඩය ගැන නේද? ඉතින් මම කියන්නේ අපි අපි මේ වෙලාවේ මොහොතක්වත් හිතන්න ඕන හොඳ වැඩේ. හොඳ වැඩේ කියලා නෙවෙයි මේ බණ කියන්න ඕනෙත් බණ අහන්න ඕනෙත් එහෙම නෙවෙයි පින්නත් මේ. එහෙම නෙවෙයි ඇත්තටම. අපි මේ පණිවිඩය හැමදැනම කියන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ලෝක නීතිය දන්නවා. මේ ලෝකේ එක එක එක එක සිද්ධ වෙච්ච එක එක එක්කෙනාට සිද්ධ වෙච්ච දේවල් වගේ තියෙනවා. ඉතින් අල්ලස් අරගෙන නීතිය වෙනස් කරන ඇත්තෝ උපදින්නේ කුම්භාණ්ඩ වෙලා මේ වගේ මහා දුකක් විඳිනවා. ඉතින් පිළිගත්තත් නැතත් කියලා තියෙන එක අපේ යුතුයකමද නැද්ද? එයා ගැන අපි හරියට හරියට කරුණාවන්ත වෙන්න ඕනේ. ලාභයක් ලැබෙනකොට ලාභයක් ලබා ගන්න පුළුවන් ක්‍රමයක් හම්බ වෙනකොට අනිසි විදිහට හිත ඒ පැත්තට නැමෙන එක ස්වභාවික දෙයක්. නෑ කරන්නේ නෑ කියලා හිතුවට සුඛෝභෝගී වාහනයක් මතක් වෙද්දී හරිද මේ ලෝකේ විඳින්න තියෙන එක එක සැපයන් මතක් වෙද්දී ඉඩම් කඩම් මතක් වෙද්දී තමන්ගේ පරපුර මතක් වෙද්දී <clears throat> සාධාරණ ආසාවක් ඇති වෙනවා. නමුත් ඒ සාධාරණ ආසාවේ ආසාව තෘප්තිමත් කරගෙන විඳින සැපයක් තියෙනවනම් ඒ සැපය හරිය අඩු සැපයක්. මානසික දුක් විඳිනවා විතරක් නෙවෙයි ඒ වගේම මේ ජීවිතෙත් විපාක ලැබෙනවා. මෙතනින් එහා පැත්තේ ජීවිතයක් ගන්න හිතන්නම දැන් නෑ ඒකින්ද හරීම දන්න දන්න තැන මේ පණිවිඩ දෙන්න ඕනේ. දන්න දන්න අයට මේවා කියන්න ඕනේ. මේ සංස්කාර විෂය හරියම භයානකයි. ඉතාම භයානකයි. ඒකින්ද කුම්භාණ්ඩ බීතිකාව ඇති වෙන්න ඕනේ බෞද්ධින්ට. නේද? ඒක මේ රටට අත්‍යවශ්‍ය දෙයක්. අත්‍යවශ්‍ය දෙයක්. අද කර්මය, කර්මඵලය, විශ්වාසය කියන එක තියෙනවා නම් ඒ ඒ විතරක් ඇති අපේ රට හැදෙන්නේ. නේද? ඒක විතරක් ඇති. එතනින් පළවෙනි වර්ගය ඉවර වෙනවා. ඊළඟට දෙවෙනි වර්ගයේ සූත්‍රය අපි සූත්‍ර 10ක් ගැන සාකච්ඡා කරා. දෙවෙනි වර්ගයේ සූත්‍රය අපේවත් කෙටියෙන් කතා කරන්න පුළුවන්. ඉස්ලාම කියන්නේ ගූත කූප කියන සූත්‍රය. මේක තමයි මේ සතෙක් ඉන්නවා මේ සතා ඉන්නේ අසුචි වලක ඔළුවත් යට යනවා සරින් සරේ සරින් සරේ. ඒක එරිලා ඉන්නේ. මේ අසුචි වලේ එරිච්ච සතා ගැන බුදුජානක සඳහන් කරනවා පදගහනුවර හිටිය පර අඹුවන් හොයාගිය මිනිස්සෙක්. ඕන වැඩි. එයා කොච්චර වැරදිමක් කරගත්ත පර අඹුවන් හොයාගෙන ගියා කියලා කියන්නේ ඒ හොයන්න පටන් ගත්ත වෙලාවේ ඉඳන් මෙහෙදි දුක් විඳිනවද නැද්ද? ඊටා මාත්‍රිය සැපයක් විඳිනවා. ඊට පස්සේ හොයාගෙන ගිහිල්ලා ආවට පස්සෙත් එයා දුක් විඳිනවද නැද්ද? නොයෙකුත් නිന്ദා අපහාස ලබනවද නැද්ද? කල්ලාලයා කියලා බැනුම් අහනවා. නේද? හරීම එයා දිහා කිසිම විදිහකින් මැරෙනකන් ඒ පවුල් වල අයවක එයා ගැන ප්‍රසන්න හැඟීමක් ඇති කරගන්නේ නැහැ. ඒ දුක් විඳලා දුක් විඳලා අන්තිමට අපායට වැටිලාවිලා මෙන්න මේ പ്രേත විශේෂක උපදිනවා අසුචි වලවල් වල ඇතුළේ උපදිනවා අසුචි අස්සේ ඉන්නේ. හරිද? අසුචි ගොඩේ කිමිදෙනවා. එහෙම තරග ඉන්න ඉතා දුක්ඛිත සතෙක්. ඒ තමයි පර අඹුවන් සේවනය කරපු පුද්ගලයෙන් පුද්ගලයෙකුට රජගහ නුවර හිටිය සිද්ධ වෙච්ච දේ. ඊළඟට භූත කාදී කියන ප්‍රේතයක්. මෙයා ප්‍රේතෙක් මෙයා අසුචි ආහාරයට ගන්න වෙලා යාට. ඒකට හේතුවක් ඒක නම් ප්‍රබල හේතුවක් ඒවා නම් සිද්ධ වෙන බොහොම අඩුයි. නමුත් තීසේව සමහර වෙච්ච දේවල් වලට මෙහෙම වේද කියලා හිතන්නත් බෑ මට. මේ මොන විපාක ලැබෙයිද කියලා. වෙනත් මේ අපි අත කතා කරගමු කරන්න දෙයක් නැහැ එක වික්ෂුන් වහන්සේලා පිරිසක් පින්ඩපාත වැඩන වෙලාවේ එක මිනිහෙක් මොකද කරන්නේ ඒ ඒ දානෙට දානෙට තියෙන ඔරු වලට ඔකොටම අසුචි පුරවනවා සද්ගහනුවර හිටපු අසුචි පුරවලා කියනවා ආ මේවා පාපියවුන් කියලා ආන්ගේ තැනක් තමයි මේ ඒ තැනත්තා තමයි අසුචි වලේ වැටෙන්නේ එතකොට බුදුරජාන් වහන්සේ වික්ෂුන් වහන්සේට දැක්ක තැනින් වීසි කරන්න කියලා කියපු මුදල් සංසන්දනය කරලා බලන්න. අපි අපි අපි මේවා සහැල්ලුවට ගන්නවා. වික්ෂුන් වහන්සේට කිව්වේ දුටු තැන වීසි කරලා දාන්න. සර්පේ කුඹර කලකණ්ඩ. කියපු මුදල් අපි පාත්‍රෙත් දැම්මු. නේද? මං කියන්නේ පරිස්සමෙන් ඉමු අපි ඔක්කොමලා. නේද? සසර හරීම භයානකයි. මේවා දේශපාලනයේ හින්දාවක්වත් වෙන පතු දේවල් හින්දාවක්වත් පින්නත් නේ මේ සතර ජීවිතයේ තියෙන බාහනකම නැති වෙන්නේ නෑ පතු තැනකට එන්නේ නැතුව ඒ සාධාරණ ජීවිතයකට එන එක ගොඩාක් වටිනවා ඒ මොකද නැත්තම් Tamanටමයි විඳින්න විඳින්න වෙන්නේ ඊළඟට නිච්ච යුක්ති ආ ප්‍රේතිය පිළිබඳ මේ ඒ කියන්නේ මේ නිච්ඡව නිච්ඡවිති නිච්ඡවිති කියන්නේ නිච්ඡවි ස්ත්‍රිය සමක් නැති ස්ත්‍රියක් විදිහටයි මේ මොකද මේ වෙලා තියෙන්නේ මෙහෙම වෙන්න හේතුව සමක් නැහැ මෙයාටත් අර හැම නැතුව ඉපදිලා තියෙන සතා එයාටත් අර ගිජුලිනියෝ අර ඔක්කොම කවුද ඒ ප්‍රශ්න ටිකක් තියෙනවා අපායේ ඉපදිලා බොහෝ වර්ෂ ගාණක් තමයි මේ විපාකය ලැබෙන්නේ මේ මේ ඒ ඒ භවයක් ලැබිලා තියෙන්නේ මෙයා විසඟනක් කළ විදිහට රාජ ගහනවර හිටිය කෙනෙක් හරිද අන් අයට රාග උපදවන්න හේතු වෙන විදිහට වැරදි ආකාරයේ හැසිරෙච්ච කෙනෙක් ඉතින් මේවා දකින්නකොට මේවා ඇහෙනකොට අපිට අපේ පැත්තට පින්නත් මේ අපි මේ ධර්මයේ තුල ඉන්නේ නැත්තන්ට ධර්මයේ තුල හික්මේ නැත්තන්ට වැරදි කරන අය කෙරෙහි අනුකම්පාවක් ඇති වෙන්න හේතුවක් වෙනවද නැද්ද ඒක අපිට නේද අපිට තියෙන එක එක ප්‍රශ්නයක් වැරදි කරන අය දැක්කහම දැන් හොඳින් ඉන්න අය තියෙන ප්‍රශ්න තමයි වැරදි කරන අය දැක්කහම ටිකක් තරහ යන ගතියක් නේද එහෙම එනවා හ්ම් දත් පිටි කනවා ඇතුළ හිර වෙනවා ඉතින් ඒක අපිට හොඳ නැහැ නේද අනුන්ගේ දේවල් හින්දා අපි රිදව ගන්නවා නමුත් මේවා මේවා ගැන දැනගෙන තබා ගැනීමෙන් ඇත්තටම මේ අනේ අපේ නේද වෙන්න තියෙන දේ මේ මොන මොන තැනකටද මේ අත තියන්නේ මොන භයානක දෙයකටද මේ අත තියන්නේ කියලා බොහෝම බය උපදවා ගන්න පුළුවන් ඊළඟට පිළිගන්නේ මංගුලිත්ති කියලා ඒ ස්ත්‍රියක් ඒක තේපිස්ත්‍රියක් මෙයා රජගහනුවර හිටපු යග්දෙස්තියක්. යග්දෙස්ති කියලා කියන්නේ දැනුත් ඉන්න යග්දෙස්තිය. ආ විසදුටු බැවේ යදවපු. ඒ කියන්නේ මේ දෙවියෝය කියලා දෙවියන්ට දෙවියන්ගේ ආවතේව කරනවා කියලා ඔය මේ යක්කු බඳගෙන වැඩ කරන අය ළඟ ඉන්නේ ඒ කට්ටියට ඒ කට්ටියට මේ මේ මේ පණිවිඩෙම අරයන්නේ මේ අපි දැන් ඔය කියන්නේ සමහර අය කියන්නේ මේ අහවල් දන්ට ගිහිල්ලා අහවල් දේ කරගන්න අහවල් දේ කරගන්න ඔය බෝධි පූජා නම් මනම් ඕවා නෙවෙයි මේකෙන් තමයි කරන්න පුළුවන් කියලා නේද එක එක එක එක වුණාම ඉතින් ඒන්නේ ඒ වගේ තමයි එයා නෙවෙයි එයා යක්දිස්ති නෙවෙයි එතන ආවතේව කරලා එතෙන්ට වෙලා මේ යක්කු දැනගෙන වැඩගත්ත කෙනෙක් යක්කු දැනගෙන වැඩගත්ත කෙනෙකුට දැසි දැස්සම් කරපු කෙනෙක් හරිද ඉතින් මෙයා මෙයාව ඉපදිලා තියෙන්නේ ඉතා දුගඳ පිළිකුල් ස්ත්‍රී ශරීරයකින් හරිද ඊළඟට තව එක්කෙනෙක් ඕකිලිනී කියලා ඒ പ്രേත ස්ත්‍රියක් මේ പ്രേත ස්ත්‍රිය එයාගේ සැමියාගේ හොරාඹුවට මේ ගිනි අඟුරු ගොඩක් වක් කරනවා තමන්ගේ සැමියාගේ හොරාඹුවක හොරාඹුවක් අහුවෙලා අඟුරු රත් වෙච්ච ගිනි අඟුරු ගොඩක් ඒ තැනත්තියට වක් කරනවා. ඉතින් එයාට අසාධාරණයක් තිබ්බ තමයි නමුත් ඒ කරපු පාපයෙන් හින්දා එයාව ගිනිගෙන දැවෙන ප්‍රේතයක් වෙලා උපදිනවා. වෙන සසර තියෙන බැඳීම් හින්දා තියෙන ප්‍රශ්නේ නේද? මට පොරොන්දු වෙච්ච ඒවා ගැඩුවා කියලා අපිට එහෙම අනිත් අයට දැනුවත් දෙන්න පුළුවන් කමක් නැත්තේ. අර ඒකයි ඒකයි මේ ජීවිතය ආරම්භ ගන්නවා දුරාග්ම ජීවිතය ආරම්භ ගන්නවා. හ්ම් ඊළඟට හිස නැති කටක් තියෙන ප්‍රේතෙක්. එයා තමයි තෝරගත කෙනෙක් රජගහනුවරේට. එහෙනම් අන්තිම හතරම මම එකට කියන්නම්. භික්ෂු ප්‍රේතයා. භික්ෂු ප්‍රේතයා කියන කෙනාට භික්ෂුණී උපාසක උපාසිකා කියන හතර දෙනාටම මේ උපාසක උපාසිකානේ සාමණේර සාමණේරී කියන හතර දෙනාටම පාත්‍රයක් තියෙනවා. සිවුරක් තියෙනවා. ඒ පාත්‍රයේ සිවුර ගිනිගෙන ගිනියම් වෙච්ච ගිනිගෙන දැවෙන පාත්‍රයක සුළුයි. ගෑවෙන ගෑවෙන තන පිච්චෙනවා. ගෑවෙන ගෑවෙන තන පිච්චෙනවා. ඒ පිච්චි පිච්චි තමයි ජීවිතය ගත කරන්නේ. මොකද ඒ දුස්සීලකම් කරලා සාසනයට හානි වෙන විදිහට කටයුතු කරලා අතනම අතනමතිකව කටයුතු කරලා ඊටාත්ම Tamanට කැමති ආකාරයට අසංවරව වික්ෂු විනය වික්ෂුණී විනය පිළිපදින්නේ නැතුව සිව්පස්ය හොරකම් කරගෙන කටයුතු කරපු එකේ විපාකයේ විදිහට. ඉතින් මම මතක් කරන්නේ අපි මේ වගේ දේවල් කතා කරේ මේකෙන් ගැලවෙන්නයි ඕනේ නේද? සසර සසර බැඳීම් ඇති වුණොත් මේ බැඳීම් හින්දා ඔය ඔක්කොම වැරදි කරන් තියෙන ඉඩ කරා කියනවා. දැනට ඒ වැරදි කරලා නැති වුණාට බැඳීම් තර වුණොත් ඒ වැරදි කරලා හරිය බැඳීම් වලට සාධාරණයක් ඉෂ්ට කරන්න තියෙන ඉඩ කරා තියෙනවා. ඒකෙන්ද හිමින් තව විස්තර ඕනනම් සංයුක්ත නිකායේ ලක්කන සංයුත්තේ සූත්‍ර සූත්‍රයක් කැමති කෙනෙකුට අහුවාවත් අරගෙන මේ විස්තර තව හොයලා හොඳින් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒකත් අද දවසේ අපි සාකච්ඡා කරේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල්. ඉතින් අපේ ජීවිත සකස් කරගන්න තවත් උනන්දු ඇති කරගන්න කොහොම හරි සෝවාන් ඵලයටපත් වෙන්න ඕනේ කියලා මේ උගුලෙන් ගැලවෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය හැම කෙනෙකුටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊවසෙලින් ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාටම මේ ධර්ම දේශනාවේ දායකත්වය ලැබුණු මේ මැදිරියේ ඉන්න පින්වන්ත පිරිස ඉන්දයි මේ අත්ව ධර්ම ශ්‍රවණය කරන්න හේතුනේ ඒකින්ද මේ මැදිරියේ ඉන්න හැමදෙනාටම ඔබ අප හැමදෙනාම ප්‍රජන තුනාව සියලු පුණ්‍ය ශක්තිය හේතු වෙලා උතුම් ධර්ම අවබෝධය වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසත්තා බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති